අවසරයි ගෞරවනීය යෝගාචර සංගරත්නයේ අවසරයි අනිකුත් මේ නිවාසික උපාසක මහතුරු සම්බන්ධ කරන අපි බ්‍රහස්පතින්ද චාරිත්‍රාක් විදියට නිසන්වණේ පවත්වන ධර්ම දේශනාවට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කස්මා පනයි අස්සාස පසාසෝ කාය සංඛාරෝ කස්මා විතක්ක ਵਿਚාරෝ වචී සංඛාරෝ කස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ තීති ගෞරවනීය සංඝරත්නය අවතරයි උපාසක මහතුරුත් සම්බන්ධ කරන මේ ධර්මදේශ පවත්වන මේ ධර්මදේශනා මාලාවේ මේ දවස්වල අපි කරගෙන යන්නේ චුල්ල වේදල්ල කියන සර්වජන් වහන්සේගේ සර්වජන් භාෂිත නැත්නම් සර්වජනාශිතින් අනුමත කරන්න දීච්ච ධර්මපරයයක් ඒක සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තිනවා ඒ නම චුල්ල වේදල්ල ඒ වගේ මෙතනම තියෙනවා මහා වේදල්ල මේ සූත්‍ර සඳහන් වෙන්නේ සරුවච්ච නවංග සත්තු සාසනේ වේදල්ලා කියන ධර්ම කොටාසෙට. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ඊඝාතායති උත්තකං වේදල්ලං අබ්බුස ධම්මං ආදි වශයෙන් සඳහන් කරන වේදල්ලා ධර්ම. ඉතින් මේක අර්ථකථනය දෙන්නේ අවබෝධය ලැබුවා වූ ඇත්තන්ගේ ධර්ම සාකච්ඡා කියලා. යමක් අවබෝධ කරගත්ත ඇත්තෝ තමන්ගේ දැන ගැනීම පිණිස නෙවෙයි ඒ ගැටළු ස්ථාන, ග්‍රන්ථි ස්ථාන ප්‍රශ්න කරනවා දන්න කෙනෙක් උත්තර දෙනවා. ඉතින් එතකොට අර මේ ප්‍රශ්නේ වර්ණගා ගන්න බැරි කෙනාට ප්‍රශ්නේ නැගෙනවා. ඒ වගේම උත්තරය මේ ගොඩක් සියුම් ප්‍රශ්න රාශියක් භාවනාමය එහෙම නැත්නම් චින්තාමය එහෙම නැත්නම් සුත්තම ඥාන රාශියක් විසඳනවා. ඒ නිසා රහතුන්ගේ ධර්ම සාකච්ඡා කියලත් පරික මේවා වේදල්ලා කියන නමට මේ අර්ථකථන දෙනවා. ඉතින් වේදේ කියලා කියන්නේ දැනුමට තමයි. ඉතින් වේදයේම ඉතින් ගැඹුරු කොටසක් මේකේ සාමාන්‍යයෙන් ඒ නිසා ආචාර ධර්ම ගැන කර්ම සහ කර්මඵලය ගැන වගේ දේවල් සාකච්ඡා වෙන්නේ සාකච්ඡා වෙන්නේ ඔය ශුන්‍යතා පරිසංයුක්ත නැත්නම් නිබ්බාන පරිසංයුක්ත වගේ එහි පූර්ණ කාලීනව ගත කර නැත්නම් අවශ්‍ය කරන්නා වූ ධර්ම ප්‍රඥායන් ඉතින් මේ චුල්ල වේදාල සූත්‍රයේ කතාපසු බීමට ඊතානේත හේති යෙදුවොත් මේ මේකට සම්බන්ධ වෙන දෙපළ ධම්මදින රහත්තරණීන් වහන්සේ විසාකෝපාසකතුමත් ඉස්තර අඹුසමයන් වශයෙන් ගත කරලා විසාකෝපාසකතුමා හැකිතාක් තුරට ਸਰවචනanse ආශ්‍රය කරමින් ජීව ගත කරද්දිම අනාගාමී තත්ත්වයටපත් වෙනවා. පස්සේ එතුමට ඒ ගෘහ ජීවිතයේ තියෙන වෙහෙසකර తত্ত্বය තව දුරටත් දරන්න බැරි තැන ධම්මදින්නාවට නොකර බැරිකමට යෝජනාවක් කරනවා. මේ ජීන වස්තු පාලනය කරගෙන ඉන්න කැමැති නම් වෙන ස්වාම පුරුෂයෙක් දෙන්න මට ආරාමික වෙන්න ඕනේ කියලා මට පූර්ණ කායිනව මේ පැවිදි ජීවිතයක් නැගුණාට භවනා ජීවිතයක් අවශ්‍යයි කියලා. ඒතර ධම්මචින්නා මොනක්වත් මේ දන්නේ බුද්ධ ශාසනයක් හෝ විශාකෝපාසතුමාගේ නෛෂ්ක්‍රම්‍යයක් ගැන දන්නේ. ඒකට අහනවා මෝඩකමට අහනවා මටත් බැරිද කියලා. ওই වස්තුවේ මට වැඩක් නැහැ මටත් බැරිද කියලා. ඊට පස්සේ සඳහන් කරනවා එහෙනම් දෙන්නම වස්තුව දරදන් දෙමු. දීලා පාරට බහිමු කියලා විසාක මේ ධම්මදින්නාම කෙලිම උපාසිකාරාමයකට ගිහිල්ලා පැවිදි වෙනවා භික්ෂුණී භාවයට ලබනවා ඒකල දුරපලාතේ ගිහිල්ලා සම්පූර්ණ අරහත්ත්වයටපත් වෙනවා ඒකල සර්වඥාන්සේ වන්දනා කරන චාරිත්‍රානුකූල වෙනකොට නිකන් ඉංගියට වගේ පේන තියෙන විසාක උපාසකවතන්ට සැකයක් පහරනවා ධම්මදින්නාගේ පැවිදි ජීවිතය අසාර්ථක කරගෙන පසුතැවිලා නැවත ජේතවනාරාමයට ආවයි කියලා. ඉතින් ඒක කෙලින් කියන්නේ නැතුව ගිහිල්ලා කොනහන වගේ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න සාකච්ඡාව තමයි මේ චුල්ල වේදල වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි අතරම මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ කොටස් ගෙවම් කරලා දැන් ඉන්නේ අපි මේ සූත්‍රයේ මැද හරියේ. ඉතින් ඒකෙදී ගිය පාර ඉදිරිපත් කළා මේ වචී කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කියන සංකල්පය ඒ කියන්නේ අපේ තියෙන අපි sannivedanaya කරන තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන විවර තුනක් දොරටු තුනක් තියෙනවා කායද්්වාරේ වචීද්්වාරේ මනෝද්්වාරේ කිය. ඉතින් මේ ద్వාර තුන ඉක්ම වීම තමයි මේ අපි අසුර සම්බන්ධයෙන් බාහිර ලෝකات එක්ක තියෙන අසුර සම්බන්ධයෙන් eh, අපිට කරන්න තියෙන සදාචාරගත වීම. එහෙම නැත්නම් සංස්කෘතිකගත වීම. ඉතින් ඒක කරනකොට ඇතුළත මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර අතරතත් අමතර sannivedanayak යන්න පටන් ගන්නවා. අර බාහිරේ කාය වචී චිත්ත සංකාර වල සංකලනයක් සංහිඳියාවක් විනයක් නැති වෙන්න නැති වෙන්න ඇතුළත කාය සංකාර කරන්න මොකද්ද කියලා වචී සංකාර දන්නේ වචී සංකාර මොකද්ද කරන්න කියලා චිත්ත සංකාර දන්නේ ඒ නිසා ඇතුලේ මේ නයි පොරයක් තියෙන පුද්ගලෙක් ඇතුලේ ඒක ඉතින් ඇතුළත හදලා ඇතුළත මේ සංස්කාර ධර්මano පෙළ ගැස්මක් කරපුවාම බාහිරයට ඒ පුද්ගලයාගේ අවතුම් පැවතුම් වල වෙනසකුත් වෙනවා. ඒ වගේම බාහිරයේ අවතුම් පැවතුම් වෙනස්කම් කරනකොට ඇතුළත වෙනසකුත් වෙනවා. මේ අතර පටිච්ච සමුප්පන්න ගතියක් එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංඛාර කියන පදයෙන් අදහස් වෙන්නේ සකස් කිරීම. ඒක උගාක් වෙලාට ගැඹුරෙන් බලනකොට ආචාර ධර්ම ගැන තමයි කතා කරන්නේ. ආචාර ධර්ම කියලා කියන්නේ බයලජ්‍ය දෙක. එහෙම නැත්නම් ඉන්ද්‍රිය দমনය, ඉන්ද්‍රිය සංවරය, එහෙම නැත්නම් සීලය. ඉතින් ඒ සම්බන්ධයෙන් බලනකොට ඒක පෞද්ගලිකව හික්මීම සීලාචාර වීමක් සංස්කෘතිගත වීමකුත් සදහස් කරන අතර ගත කරන ජීවිතයේ අනෙකුත් පරිබාහිර අයත් එක්ක තියෙන sannivedana සම්බන්ධතා ආචාර ධර්ම අවතුම් පැවතුම් වලට ලොකු බලපෑමක් කරනවා. ඉතින් අන්න ඒකෙදී මේ මේ සංඛාර කියන පදය ඊටාම අත්‍යන්ත පුද්ගලික කාරණාවක් හරහා ඒක দমনය කිරීමෙන් සංවර කිරීමේ ජන විඥාණයට නැත්තම් ජන සමාජයට බලපෑමක් වෙන ආකාරයත් ඒ වතර තියෙන අන්තර් සම්බන්ධතාවත් වෙන කිසිම ධාර්මික සඳහන් නොවන විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සංඛාර තුනකට කඩලා පෙන්නෙilla මේ චුල්ල වේදල්ලේදී කතා කරනවා. ඒ නිසා අපි ගියේ පාර මේ සංඛාර කියන පදේ අරගෙන සංඛාර කියන ලොකු මාත්‍රකාවේ විවිධ පැතිකඩ කතා කරා. නිකන් මේ වෙලාවේ මතක් කර ගන්නවා නම් සංඛාර කියලා කියනවා <clears throat> කර්ම රැස් කිරීමට. තමන් කරන කියන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්ජාභි සංඛාර කියලා පින් කරනවා, පව් කරනවා, පින් පව් දෙකට නැති කර්ම කරනවා. යනු ඒක කර්මේසා කර්මඵලය අනුව සංඛාර සම්බන්ධ වෙනවා. එතකොට චේතනාම්බික වේ කම්මං වදාමි කියලා සර්වචනංශ පෙන්නපු සමීකරණය තමයි ඒකේ නිස්මතු වෙන්නේ. ඒ වගේම තව පැත්තකින් තියෙනවා සංඛාර කියන පදේ චේතනා කරලා තමන්ගේ ජීවිතයේ හැසිරීමට යම් කිසි ගන්න අදිෂ්ඨානය යම් කිසි කෙනෙක් ගන්න අභිමතාර්ථ අදිෂ්ඨාන ඒ නම් වල ගොඩක් තියෙනවා. ඒ පැත්තේ සංඛාරය කියනවා අපි ඉංග්‍රීසියෙන් කියන will එක තමන්ට මේක සකස් කර ගන්න ඕන ගතිය. ඒ වගේම මේක කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් තාපැත්තකුත් මේ මේ අපි අද සාකච්ඡා කරන්න ගන්නවා. අනිත් එක තමයි මේ සංඛාර තමයි කෙනෙකුට යමක් කිරීමට ගැම්ම දෙන්නේ. මේ ඉදිරියට تعلق කරන ශ්‍රද්ධාව කුසල ඡන්දය වගේ දේවල් ඇති කරලා දෙන්නේ ඒ තමන්ට විනාශ කිරීමේ අවශ්‍යතාවය මතුනට පස්සේ තමයි. ඒ නිසා සංඛාර මෙහෙවීමේ කටයුත්තක් කරනවා. ඒ නිසා මේ අපි සාමාන්‍ය මේ බෞද්ධික ලෝකේ විඥානකූල ලෝකේ නැත්තම් බාහිර අභිමතාර්ථ ඉති කරනකොට සංඛාර විශාල කෘත්‍යයක් කරනවා. නමුත් සර්වඥාන්සේ මේක පුදුම විදියට ඇඟට නොදැනෙන්න හීන උලෙන් සඳහන් කරලා තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. මේ කියන සංස්කාර ඔය කියන අභිමතාර්ථ ඔය කියන ප්‍රාර්ථනා ඔය කියන චේතනා ශක්ති ඔය කියන පිම්පව් රැස්කිරීම සියල්ලම දුක පිණිස පිටනයි කියන. ඉතින් ඒක නිකන් හරියට මේ පුවක් පිටක් ගලේ ගැහුවා වගේ එහෙම නැත්නම් කුණු වෙච්චි මේ ඇත්වා කටවා වැදලා කුණු වෙච්ච ලබු ගෙඩියක් හතරමං හන්දියක ගැහුවා වගේ මේ ਸਰවචනාංශයේ මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියනකොට සියලු සංස්කාරය දුකයි කියලා කියනකොට ඒ ලෝකයා හිතන ලෝකයාගේ අභිමතාර්ථ ලෝකයාගේ නව නිර්මාණ යෝගයාගේ අභිවෘද්ධිය වගේ ඒවට මෙහෙවන මේ සාමාන්‍ය ලෝකේ අපි හඳුනන මේ ඉදිරියට මෙහෙවීමට ගන්න නිර්මාණ ශක්තිය සම්පූර්ණයෙන්ම මේ මනුස්සයා කාබාසිනිය කරන බව ඒ මනුස්සගේ යථාබෝධයේ වසාලමින් එයා අනාගතයට සැලසුමක් සකස් කරලා හීනක ජීවත් වෙන කෙනෙක් බවටපත් කරනවා. ඒ නිසා මේ සංඛාර කියන පදේට මේ වගේ විප්ලවීය අදහසක් මේ වගේ විප්ලවීය සාමාන්‍ය ලෝකයක් කියනවා නාස්තික අදහසක් ඉදිරිපත් කරන තමන් සර්වජන් වහන්සේ කරුණාවරේ වුණා. ඒකල ඉවර වෙලා මේ චුල්ල වේතල සූත්‍රය මේක තනකදී මේ ආරසමේ විසාකෝපාසකතුමා අහනවා ඒ ධම්මදින තෙරින්නාංශයෙන් සර්වචන්නාංශයේ ඉදිරිපත් කරන ආර්ය අෂ්ටාංග මාර්ගය නිවන් දකින්න ඉදිරිපත් කරන මාර්ගය සංකතයද අසංකතයද ඒක සංස්කාර ගොඩද වැටෙන්නේ නැත්නම් සංස්කාර නැති එකද කියලා. එතෙන්දි ධම්මදිනාව පැහැදිලිව සඳහන් කරනවා ඒක සංකතයක්. අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක පිණිස හිටින්නේ. ආර්යෂ්ට මාර්ගය අපිට උනන්දුව පිණිස, ධෛර්යය පිණිස දුන්නට ඒක අතහැරියේ නැත්නම් කවදාකවත් නිවන් ලබන්නත් බෑ. ඒක නිසා ආර්යෂ්ටාංග මාර්ගයත් අල්ලන්න දෙයක් නැහැ. ඒකත් බුදුහාමුදුර සකස් කරන ලද්දක්. හැබැයි බුදුරජාණන්සේ සඳහන් කරනවා සියලු සංස්කාර අතර අඩුම සංස්කාරේ ආර්යෂ්ටාංග මාර්ගය. ඒ නිසා ආර්යෂ්ටාංග මාර්ගය ගන්නේ සංස්කාරයක් වශයෙන් සංස්කාර නසණ්ඩයි සංස්කාර වඩන්නේ. ඒක නිසා මේ කාය සංකාර කියන වචනේ අර්ථකථනය දෙනකොට සංස්කාරවල තියෙන මේ සකස් කරන, අභිනිර්මාණය කරන ප්‍රගතිය දනවන පැත්තෙන් හොඳ පැත්තක් දකින්න පුළුවන්. හැබැයි අන්තිමට gediya පිටින් බලනකොට දුක පිට හිටින්. වචී සංකාර විස්තර කරලා බැලුවොත් විතක්ක ਵਿਚාර වශයෙන් ඒකෙත් ඒ වගේ තියෙනවා මේ දේශන විලාස එතනින් ගියාම සංවේදන දක්ෂකම් කිව්ව හරියම කෙලින්ම කෙටියෙන් කියන්න පුළුවන් ගති සේරම පචීසවත් විතක්ක ਵਿਚාර දෙකෙන් සංවිධානය කරලා දෙනවා. නමුත් පොඩි වශයෙන් අන්තිමට දුකට හිටිනවා. ඊළඟ සංඥා වේදනා කියන දෙක මුළු ලෝකෙම අවලක් පෙන්වන්න පුළුවන් තරම් සම්පූර්ණ අභිඥා ශේෂ්ත්‍රයට තන්නේ කර බලපාන දෙක. මිනිස්සු ලෝකේ කරකොලා තරින්න පුළුවන්. නමුත් අවසානයේ දුක වෙනස පිටිනවා. ඒ නිසා යෝගාවචරය මේ විදිහට මෙවුවා ඇති ආස්තික වැඩි යුතු මගේ කියාගත යුතු ආඩම්බර වේතු දේවලින් පටන් අරගෙන ඒකම ගෙවන් කිරීම පිණිස ගැඹුරින් සලකලා බලනකොට මේ කියන කාය සංඛාර පිළිබඳව සුතමේ චින්තාමේ ඥානය හරීම විපරිණාමයකට ලක් වෙනවා යෝග ජීවිතය ඇතුළත. කොටින්ම කියනවනම් පරියන්කේ මුලදී මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වලට තියෙන ආකල්පේ නෙමෙයි පරියන්ක ඉවර වෙනකොට පරියන්ක සාර්ථක වෙනකොට අමුතු වෙනවා. ඒ වගේම යෝග ජීවිතයක් අපි අවුරුදු 10 15 ගත කරනවා කියලා පටන් ගන්නකොට මේවා පිළිබඳ තියෙන හැඟීම මේවා පිළිබඳ තියෙන නිර්වචනය අර්ථකතනය අධිවචනය අනිවාර්ය විපරිණාමයකටපත් වෙනවා. ඒ නිසා දර්ශන විද්‍යාව හරිය මාරුවකටපත් වෙලා තියෙනවා. මොකද මේක පිළිබඳව අවස්ථානෝචිත අර්ථකතන දෙනවා මිසක මේ වචන වලට ස්ථිර නিত্য කාලයේ දිගේ දිගට පවතින අර්ථයක් නැහැ. අර්ථේ පෙරලෙන සුළුයි. අර්ථේ විපරිණාමයට ලක් වෙන සුළුයි. මේ නිසා මේ ධර්මයේ පාවිච්චි කරන කෙනා හරියට දැනගත්තොත් සංස්කාර මගින් සංස්කාර කපන්න කියාට හුඟක් වෙලාට වෙන්නේ මොකද්ද මේක චපලයි කියලා හිතෙනවා. මේ කියපු එක මේ වඩපු එක මේ හොඳයි කියපු එකේම ආධිනව පේනවා. ඒක නිසා මේව වඩන ගමන් සරුවචනාංශය කියනවා ආස්වාද ආදීනව නිස්සරණ කියන තුන අනුව බලන්නේ කියලා. මේක තනිව ඒකාන්තයෙන්ම ආස්වාද ජනකත් නැහැ. ඒකාන්තයෙන්ම ආදීනව ජනකත් නැහැ. ඒකාන්තයෙන්ම මේ නිස්සරණේ පිණිසයි තියෙන්නේ. ඒ නිසා මේ වැනි ධර්මයක් කතා කරනකොට මේ හඳුන්වාදී මේ පසුබිම නැති වුණොත් උගෝදෙනෙක් නිත්‍ය සංඥාවේ මේ වල්ලගෙන මම දන්නවා මේක මගේ කියාගෙන අනවශ්‍ය දුකක් ඇති කරනවා. ඒ නිසා මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියනකොට හොඳට මුල ඉඳලා මතක තියාගෙන ඉන්න සබ්බේ සංකාරා දුක්ඛ. මේ සියලු සංස්කාර අපි ඉගෙන ගන්නෙ මොකටද? අන්තිමට මේ සියල්ල මොන ශිල්පීය ක්‍රමයට ඉගෙන ගත්තත් දුක පිණිස පිළිනවා කියලා කියන්නේ. ඉතින් එහෙම නමුත් මේක මුලදී යෝගාවචරයට හඳුල්ලා දෙනකොට යෝගාවචරය මේක ඉස්ලාම හඳුනා ගන්නකොට මේක වඩන්නයි පටන් අරගන්නේ. මේක අඳුරගන්නයි පටන් අරගන්නේ. මේකත් එක්ක හාද වෙන්නයි පටන් අරගන්නේ. ආද වෙලා අන්තිම බුදුහමතු කරන්නේ මොකද්ද? ඒකෙන් මේක විමුක්ත කරලා දාන්න. ගිවන් කරලා දාන්න. ක්ෂය කරලා දාන්න. වැය කරලා දාන්න. මෙන්න මේ පෙරලිය මනුස්ස හිතකට මිස හොඳ ආධ්‍යාත්මික ඥානවන්ත වීර්යවන්ත මනුස්ස හිතකට මිස කල්පනාකාරයකට අහු වෙන්නේ නැහැ තිරසනෙකුට අල්ලන්නත් බෑ මේක විවේචනය කරන මනුස්සයාට මේකම ආයුධයක් වෙනවා කැපෙනවා තමන්ම ඒ නිසා භාවනා කරද්දිත් මම ඒ ඇත්ත වශයෙන්ම හොඳ සීබුද්ධිය මම කියන විපස්සනා කරන මනුස්සයට විතරයි මෙන්න මේකට අවශ්‍ය විදිහට මේ රැඩිකල් කල්පනාව මේ විප්ලවීය කල්පනාව ඇති කරන්න පුළුවන්. සදාචාරවාදියාට ආගමල්ලකට මිනිහට මේක හිතා ගන්න බෑ කොහොමද මේ විපරිණාමයක් මේක තුල වෙන්නේ කියලා. ඉතින් ඒ මතක් කිරීම මම කරන්නේ අපි මේ ආශාස ප්‍රසාර කියන කාය සංඛාරයත් විතක්ක ਵਿਚාර කියන වචී සංඛාරයත් සංඥා වේදනා කියන චිත්ත සංකාරات හඳුනා ගන්න ඕනේ මේවා හරියට පැකට් කරලා රාමුගත කරපු අර්ථ වශයෙන් නෙවෙයි අර්ථය දවසින් දවස වෙනස් වෙන විදිහට. ඒ වෙනස් වීම හරහා තමයි අපේ භාවනාව දියුණු වෙන්නේ. නিত্য උත්තරයක් හම්බුණා කියලා කියන්නේම නিত্য සංඥාට වැටලා දුකක් හදාගත්තා. මේකේ අර්ථ භාවනා කරන්න කරන්න ගෙවෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා හොඳ දැලිපියක් මදින්න මදින්න ගෙවෙනවා. ගෙවීම හරහා දැලිපිය දැල්ල දිලිසෙමින් තියෙනවා කියලා කියන්නේ ඒක නිතර වැඩ, නිතර වැඩ කියලා කියන්නේ ගෙවෙනවා. අපි ඊටිබන්දමක් පත්තු කරගෙන ඉන්න හැම වෙලාවෙම ආලෝකයේ විහිදෙන හැම වෙලාවෙම ඊටිබන්දම ගෙවෙනවා. ඊටිබන්දම ගෙවෙන්නෙත් නැතුව ආලෝකය ලබන්න බෑ. ඒ නිසා මේ වචනවල අර්ථ වැඩියෙන් වැටහෙන්න වැටහෙන්න ඉසල කීපක පස්සේකින් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ වගේම ඉස්සර කීපකෙන් පස්සේක නිෂේධනය කරනවා. ඒ වුණාට ඒක තමයි කෘත්‍යයේ. ඒක තමයි මේ පෙන්වන්නේ විපරිණාමය කියන්නේ. ඉතින් මේක මේ ඔය ප්‍රස්ථාරගත කර කර බුද්ධහම ඉගෙන ගන්න කට්ටියට මූල් ගහක් ගිල්ලා වගේ වෙනවා. කඩුවක් ගිල්ලා වගේ වෙනවා. මේ උදේ කියපේක තව ටික වෙනස් කරලා කියනවා. ඉතින් යන්නේ ඒ ඒ යෝනිසෝමනසිකාරය කියලා මේ වෙනසට තුඩු දෙන මානසික තත්වයක් අතට යහනකොට නම් පේනවා මෙහෙම නැතුව බුදුහාමුදුර කොහොමද අනිත්‍යක් කියන එක ඔප්පු කරන්නේ කියලා. අනේ ඒ හඳුන්වා දීම අර්ථකතනෙන් පස්සේ අපි බලමු මේ කස්මපණයේ අස්සස පස්සාසෝ කාය සංකාරෝ කියලා ඒ විචක්කෝපාසකතුමා ආර්යවගෙන් අහනවා තමතින තෙරිනාසිකගෙන් අහනවා කොහොමද ආර්යාවෙන්නේ මේ ආස්සස පස්සාසෝ කාය සංස්කාර වෙන්නේ කියලා. එතකොට ඒකට අරහත් මාර්ගයට අවබෝධ කරා වූ ධම්මදින තෙරිනාසික කියන්නේ අස්සස පස්සාසෝ කෝ ආවුසෝ විසාක කායිකා. විසාක උපාසක මේකට මේ කාය සංකාර කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රසවාස කියලා කියන්නේ කායිකයි මේ කය කියලා කියන්නේ මෙතන මේ කන්දක් කියන එකයි ගොඩක් කියන එකයි රූප ගොඩක් කියන එකයි කාය කියන අර්ථය මෙතන තියෙන්නේ කන්දක් ස්කන්ධය කියන වචනේ ස්කන්ධය කියලා කියන්නේ කන්ද කියලා සිංහලෙන් කියන්නේ ගොඩක් මොනවද ගොඩ රූප ගොඩක් ආස්වාද ප්‍රසවාස කියලා කියන්නේ රූප ගොඩක් ඒතේ ධම්මා කාය ප්‍රතිබද්ධා මේක දැනෙන්නේ කයටමයි. දැන් ආජ්‍යත් වෛද්‍යා කියලා අපි බෙදාගත්තා මේ හැමෙන් සීමා වෙත්ත කෙස්වලින් යට පාතලයෙන් උඩ කොටසට අපි කියනවා ආධ්‍යාත්මික කය කියලා. මගේ කය. ඒතර බාහිරෙත් තියෙනවා බහිද්දා දේවල් දෙකේම තියෙන හතරමා ධාතුන් රූප වශයෙන්. නමුත් බාහිරේ තියෙන හතරමා ධාතුන් අපි ස්පර්ශ කරන්නේ අභ්‍යන්තරගත හතරමා ධාතුන්ගෙන්. ඒ නිසා මේක කායපටිපද්දා තස්මා ආසස ප්‍රසාසෝ කාය සංකාරෝ. ඒ නිසා මේ ආස්වාස් ප්‍රසවාසයේ නම් ඌ නැත්නම් භාවනා පාරිභාෂික ශබ්ද මාලාවේ මේකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. මේ වායෝ පොට්ටබ්බ ධාතුව කාය සංඛාරයක්. කායට දැනෙන රූපාකාරයක්. ඉතින් මේ කාය සංස්කාර නම් වූ රූපය භාවනාවට සම්බන්ධ කරන්නේ තමයි ආනාපාන සති භාවනාවදී උගන්වන්නේ. ආනාපාන සති සූත්‍රය ගත්තාම ඒකෙදි සඳහන් කරලා තියෙනවා මේ සතෝ වාස සති සතෝ පස්ස සති. මම ඒ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳ එළඹ සිටි සිහියෙන් ආශ්වාස කරමි ප්‍රශ්වාස කරමි කියන. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලාගෙන ඉන්නකොට පළවෙනියෙන්ම ආශ්වාස ප්‍රශ්වාසය කියන ආනාපාන තමන් එළඹිච්ච බව ਸਰවචනහන්සේ පෙන්ලා දෙන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමිච්ච පජානාති. තමන් දීර්ඝ ආශ්වාස කරනවා දීර්ඝ ආශ්වාස කරන්නේ දනගනි. ඉතින් මේක ඔය කමඨාන් සුද්ධ කරනටත් මතක් කරලා දෙන්න වෙනවා. කොච්චර භාවනා කරපේකරණත් මතක් කරන්න වෙනවා. කොතනකදී අපි මෙන්න මේ පදනම දන්නේ නැතුව භාවනා පටන් අරගත්තා නම් ඒක උදු චින්තාමයයි. භාවනාවට ගියාට පස්සේ මේ කය සම්බන්ධ කරගෙන ආස්වාස් ප්‍රස්වාස දෙක දන්නේ නැතුව මම මේ වෙලාවේදී මා විවේචන වෙන්න පුළුවන් බුද්ධානුස්සතිය පටන් ගත්තා චින්තාමය. මෛත්‍රිය පටන් ගත්තා චින්තාමයයි. වෙන මොන සංකල්පයක් පටන් ගත්තත් චින්තාමය කිසිම දවසක චින්තාමය දෙකෙන් විපස්සනා වෙන්නේ නැහැ. විපස්සනා දෙන්නේ අත්දකින්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්, උරගා බලන්න පුළුවන් රූප ධර්මයක් කරා. ඒකේ තියෙන මහ විශාල ගැඹුරක්. ඒ මහසීසයඩෝ හරියට දේශනා පවත්ලා තිනවා. එයි මේ බුදුරජාණන් වහන්සේ මේ කායනුපස්සනාව ඉස්සරහින් තිබ්බේ කියලා. අපි නාම කියනකොට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම ධර්ම වලින් රූප ධර්ම වෙන් කරනකොට නාම ධර්ම ඉස්සර කරලා තමයි කතා කරන්නේ. භාවනා කරනකොට රූප නාම පරිච්ඡේදික වෙන්නේ. පටන් අරගන්නේ රූපේ. ඉතින් ඒක ලොකු සංසික මේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේදී ලොකු සංසේ මේක මේ මූල ධර්මානුකූලව භාවනා කරන කට්ටිය හරි කැමති නාමයෙන් පටන් ගන්න. මොකද ඒක උසස්. ඒක මේ ඉහළ පන්තිය කියන්නේ. නමුත් සරුවචන් වහන්සේගේ ප්‍රායෝගික ප්‍රායෝගික පැත්තට යනකොට රූපයෙන් පටන් අරගන්න. ඉතින් මේක චුල්ල සච්චක සූත්‍රයේදී අටුවාචාරින් වහන්සේලා මේ ප්‍රශ්නේ අරගෙන සාකච්ඡා කරලා කියනවා ඇයි මේ රූප ධර්මකින් පටන් ගන්න කියන්නේ යම් තැනක යෝගාවචරය පඩලා වුණොත් කොලෑ වුණොත් මං දිශා මාරු වුණොත් පාර වැරදුනොත් ආපහු එන්න මඟ සලකුණ තියෙන රූපේ ඒක හරියට කැලීකට යන මිනිහා ගහින් ගහට කොට කොට යනවා කොච්චර කැලේ මැදට ගිහලා අතරමං වුණත් කොටෝ පාරක් දැක්කොත් එතෙන් එයාට එන්න පුළුවන් ඒක නැතුව මොන දක්ෂයෙක් වුණත් කැලේට යන්නේ යනකොට ලකුණු කර කර යන්නේ. අපි දන්නම් බල්ලෙක් දන්නේ නැති පැත්තකට යනකොට මූත්‍රා කර කර යන්නේ. ඒ මූත්‍රා පාරතිකේ තමයි උවාපහ වෙන්නේ. ඔය කොව්ව නැති උනත් ඒක තියෙනවා. ඒ නිසා ඕනේ නාවිකේ ඕනේ කාන්තාරේ සත්ගල් සත්ව පදවන කෙනෙක් ඕනේ කැලයක් කරා යන කෙනෙක් සාතු නායකයා වෙන්නේ මෙන්න මේ පටන් ගත්ත තැනකින් යන කෙනා. එහෙම නැතුව මන් දන්නවා කියලා ගිහිල්ලා කැරකුණාට පස්සේ නායකයාගේ ඔළුව අවුල් වුණාට පස්සේ මුළු ගැලසාත්තුම අනතුරටපත් වෙනවා. ඒ නිසා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් පටන් අරගන්නේ ඒක කායපටිපද්ද නිසා ඒක මේ දැනගන්න පුළුවන් දෙයක් නිසා. ඒ නිසා අපිට මේකෙන් පුංචි නිගමනයකට එන්න පුළුවන් නැත්නම් පුංචි මේ විනිශ්චයක් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට භාවනා කරනට ආශ්වාස ප්‍රශ්වාස දෙක වැටහෙන්නේ නැත්තම් එයාට විපස්සනා කරන්න තාම බෑ. එයා තාම පුළුවන් ඒ මත හෝ ආශ්‍රද ප්‍රසාර වැටුනේ නැති වුණාට ඒ හිත හිටිනවනම් ඒ මත හෝ බුද්ධානුස්සතියෙන් හෝ මෛත්‍රියෙන් හෝ අසුබෙන් හෝ මොන දෙයක් කියන්නේ සමතේ වඩන්න පුළුවන්. විපස්සනා කරන කෙනාට තියෙන දක්ෂකම තමයි දක්ෂකම නෙවෙයි. චරිත ලක්ෂණය තමයි ඒක අත්දකින්න. මේක දීර්ඝ උස්ම ගන්න බව, කෙටියෙන් උස්ම ගන්න බව අත්දකින්නවා. ඒ විදිහට අත්දැකීම විපස්සනාට අත්‍යවශ්‍යයි. වෙන විදිහකට කියනවා නම් මේ Tamanට හම්බෙච්ච මේ පංචස්කන්ධයෙන් ආරම්භ කරන්න ඕනේ. කයින් ආරම්භ කරන්න. අන්නේම කයින් ආරම්භ කරලා කරගෙන කරගෙන යනකොට දීගං වාස සන්තෝ කියපක රස්සං වාස සන්තෝ වාට මාරු වෙනවා. පුංචි සියුම් සූක්ෂම ආශස් ප්‍රසවාසයක් බාටපත් වෙනවා. ආශාසය ගන්න ආශාසය සියුම් වෙනවා ප්‍රසවාසය ගන්න ප්‍රසවාසය සියුම් වෙනවා. ආන්නේ වුණාට පස්සේ සබ්බ කාය පටිසංවේදී කියලා මේ ආශ්වාස ප්‍රශ්වාස මුලුල්ලම හොඳට සාවධානව අනුංගෙ දෙයක් වගේ වෙන්න ඇරලා බලන්න පුළුවන් තරමට යෝගාවචරයපත් වෙනකොට කියන්න පුළුවන් අරමුණ වශී කරගත්තයි. අරමුණ මූලට මූල දාලා තියාගත්තයි කියලා. ඒක නිසා භාවනා කරනකොට මේ මුල් පියවර තුන දිග හුස්ම, කෙටි හුස්ම වශයෙන් ගිහිල්ලා මේ හුස්මෙම මගේ හිත තියෙනවා. සමහරට හුස්ම රටි 10ක් 15ක්, තප්පර 10ක් 15ක්, මට විනාඩි 10ක් 15ක්. අන්න එතෙන්ද කියකි දැන් ඔන්න හුස්ම කී කරුවි. දැන් මූලට මූල දාලා තියනවා කියලා. අන්න මේ මට්ටම් තුන අවශ්‍යයි මේ කාය කාය සංඛාර කියන වචනේ හඳුන්ලා දෙන්නේ. එතෙන් යනකන් සති සමාධි වඩපු කෙනාට මේ කාය සංඛාර කියන එක තේරෙනවා කොහොමද තේරෙන්නේ? හොඳට හුස්ම රැල්ල මුණට මුණ දාගෙන හිත එහෙට මෙහෙට දුවන්නේ නැතුව බලන්න හිටියොත් පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති කියලා ආනාපාන සතියේ ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයේ හතරවෙනි පදය බුදුසසුනේ සඳහන් කර තියෙන කාය සංස්කාර සංසිඳුමින් සංසිඳුමින් හුස්ම ගන්නවායි කියලා. ඉතින් ඒක නිකන් සමහරව හිතනවා ඒ නිසා හයියෙන් හුස්ම ගන්න ඕනේ ඉස්සල්ලා. මැදට යනකොට හුස්ම අඩු කරන්න ඕනේ, කෙටි කරන්න ඕනේ. ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී කියලා මුළු කයම බලන්න ඕනේ. එතකොට මේ සංසිඳ වීම කරන්න ඕන දෙයක් කියලා. නමුත් එතකොට ඒ කියන්නේ සංස්කරණය කරමින් කරන භාවනාවක් ඇත්තට මෙතන කෙරෙන්න ඕනේ කෙරෙන දේ මෙහෙමයි කෙරෙන්නේ කියලා බලාන ඉන්න එකයි ඒ தත්තට එන්න යෝගාවචරයට මම හිතන්නේ දැන් කාලේ වචනෙන් කියනවා රිට්‍රීට් හත අටක් කරන්න ඕනේ හුස්ම යන හැටි දිහා බලලා අවදියෙන් තද අධීක්ෂණයක ඉඳලා බලනවා මිස දිග හුස්ම දික් කරන්නවක්වත් හෝ කෙටි හුස්මට යන්නවත් හෝ ශරීරයේ හැමතැනම බලන්නවත් නෙවෙයි අදහස් කරන්නේ මේක ස්වභාවයි. මේක චිත්ත නියාමයක් වැඩ කරන්නේ අන්නේ චිත්ත නියාමයේ අනුව යම් කිසි කෙනෙක් බලාගෙන ගියොත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒක කෙටි කෙරුවේමම මුලින් ඕලාරික ගොරෝසු ආසස්වසතේ තේරිච්ච යෝගාවචරයට ක්‍රමයෙන් එක සුඛම තත්ත්වයටපත් වෙනවා. සුඛම තත්ත්වයටපත් වෙනකොට බාහිරේ ශබ්දවල වේදනාවල නපුර වැඩි වෙන්න ගන්නවා. හිරියරේ වැඩි වෙන්න පටන් ගන්නවා. කිපෙන ගතිය වැඩි වෙන ගතියක් තියෙනවා. ඒක ඇත්තටම ඒව වැඩිවීම නිසා නෙවෙයි වෙන්නේ හිත සංවේදී වෙන්න නිසා හිත ප්‍රනීත වෙන්න නිසා ඒතියෙදි යෝගාවචරය සුකුම කරගත්ත ආස්වාස් ප්‍රස්වාසය මෙතන කියනවා කාය සංස්කාරයේ අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනකොට සුකුමතර කියන වචනේ බුදුහා ලොකු සංශය පාවිච්චි කරන්නේ සුකුමතර තත්ත්වයටපත් වෙනකොට ඕලාරිකෝදයන්ච ආනාපාන නිමිත්ත වෙනුවට සුකුම වූ සුකුමතර වූ නිමිත්තක් අරමුණක් තියෙද්දිත් සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව විශ්වාසය කඩා ගන්න නැතුව සැක කරන්න නැතුව නින්දට වට ගන්න නැතුව යනවා කියන එක ලේසි නෑ. එන්නේ ඒක තමයි බුදුචානන්සේ මෙතන පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියන්නේ. හුස්ම සංසිඳනකොට අනේ මට තිබුණු ආනාපාන නිමිත්ත නැති වුණා මට ආශාස ප්‍රසවාස වෙන් කරන්න පුළුවන් ගතිය නැති වුණා. හැපෙන දන වැටෙන්නේ නැතුව ගියා. අච්චර ලස්සන විස්තර තිබුණක් නැති වුණා කියලා බය වෙලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ආයෙ අවුලක් ඇති කරගන්නවා. එහෙම නැත්තම් නින්දට වැටුණොත් මට අරමුණක් නැතුණා කියලා නින්දට වැටුණොත් ඒත් ඒ යෝගාවචරය මහවරාට අහු වෙනවා වෙනවා. එහෙම නැත්නම් ඒ යෝගාවචරය මට දැන් මේ පිරිහීමක් උනේ මගේ සතියයි මේ කරුනේ සමාධිය කරන කියලා අයෝනිසමස්කාරය යෙදුවොත් ඒ ආනපානෙ මට ගැලපෙන්නේ නැහැ කියලා බිම්බිම හැකිලිමට යනවා. ඒ ගුරුවරයා හොඳ නැහැ කියලා වෙන ගුරුවරයෙක් හොයනවා. ඒ භාවනා මධ්‍යස්ථාන හොයන කියලා තව තැනකට යනවා. නමුත් වෙන්නේ දියුණුවක්. මේ දියුණුව ඒ විදිහට දැක දැන ගන්නවා කියන එක ලේසි නැති නිසායි මේ අපි මේ හුස්මතම කාය සංකාර කියලා වායෝ පොට්ටබ ධාතුව කියලා ආස්වාද ප්‍රසවාස කියලා රූප ධර්මයක් කියලා කායानुපස්සන කියලා විවිධාකාරයෙන් විවිධ දේශනා විලාසයෙන් ඉදිරිපත් කරන්නේ කවදා හෝ Tamanට සිද්ධ වෙන දේ බනට ඇහෙනකම් යෝගාචරය කරන්නේ සැක කරන එකමයි. යෝගාචරය කරන්නේ නුහුරට කල්පනා කරන එකමයි. ඒ තමයි පෘථජන ගතිය. ඒක දෝෂේ. ඒකට යෝගාචරය තේම නෙවෙයි. ඒ ගුරුවරයාට බණ කියන හතයි කරාතේ තියෙනවා. ඒ නිසා ඒකම දේ නැවත නැවත විවිධ පැතිකඩලින් කියමනටම ලංකාවේ බණ කියනවා කියලා කියනවා. බණ කියනවා කියලා කියන්නේ බීබුමිනියයි බණ කියන අංගෝ දෙන්නම එකයි. එකම දේ ඔහේ කියනවා. ඉතින් අහගෙන ඉන්න මනසට හිතෙන්නේ ඇයි මේ එකම දේ නැවත නැවත කියන්නේ කියලා. ඒ මොකක්වත් නිසා නෙමෙයි මේක වැදගත් නිසා. පටන් අර ගන්නකොට මේ කාරණාව පට ඇරලා බේරුම් කරගෙන ගියේ නැත්නම් ඒ යෝගාචර කවදාකවත් මේ තනිය වෙනදාකට ගිය ගමන් භාවනාව අල්ලන්නේ නැතු වෙනවා. මේ ගුරු නැතු වෙන ගුරු කම්පිච්ච ගමන් භාවනාව අල්ලන්නේ නැතු වෙනවා. මේ අරමුණ නැතු වෙන අරමුණට යන්න වුණොත් භාවනාව අල්ලන්නේ නැතු වෙනවා. නමුත් භාවනාවේදී මතක තියාගන්න මේ ආස්වාස් ප්‍රසවාස වගේ දෙකකින් අපි පටන් අරගන්නේ ඒක නැතුව පිම්බීම හැකීමට ගියත් සක්මණේදී වම දකුණට ගියත් එදිනදා ජීවිතයේ ආහන බලන දෙයකට ගියත් මේ මූල ධර්මෙමයි මේ ගුරුවර නෙවෙයි වෙන ගුරුවරයෙක් කතා කරත් මේ කාය සංඛාර කියන කාශ්‍යප ප්‍රසවාස කියන වචනෙන් කතා කරත් එකම දේ තමයි කියන්නේ රූප ධර්ම කියලා කිව්වත් එකම දේ තමයි කියන්නේ. කාය සංඛා මේ කායන වසනා කිව්වත් එකම දේ තමයි කියන්නේ කියලා ඒ යෝගාවචර තේරුම් ගන්න තේරුම් ගන්න Tamanට වාසියක් නැහැ. මේ sannivedane තේරුම් ගන්න. මේ තව කෙනෙකුට කියලා දෙන්න හැටි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ කාය සංඛාරේ අර විදිහට දීඝ හුස්ම, කෙටි හුස්ම, හුස්ම මුළුල්ලම සබ්බකාය වශයෙන් ආනපන මුලුල්ලම දැක ගන්නා සුළුට ගියාට පස්සේ තමයි පස්සම්බයං කාය සංඛාරං ආශාස් ප්‍රසවාස දෙක සංසිඳුමින් සංසිඳුමින් උස්ම ගන්න එක ඒක භාවනා ජීවිතයේ ඇත්තම කියනවා විපස්සනා ප්‍රවිෂ්ටි. එතනින් පස්සේ තමයි හිත විපස්සනාට වැටෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ආචාර්යවරු එනතන අටුවාචාර්යවරු පවා පිළිගන්න සත්‍යපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රයේ මේ ආනාපානයේ සම්බන්ධ වෙමින් පළවෙනියෙන් දක්වන මෙතෙක් අපි සාකච්ඡා කරපු පියවර හතර දීගං වාස සන්තෝ රසං වාස සන්තෝ සබ්බකාය පරිසංවේදී පස්සම්බයං කාය සංකාරං කියන එක සමත විපස්සනා දෙකටම සමානයි දෙකටම අදාළයි ඊට පස්සේ කාය සංස්කාර හඳුනාගෙන කාය සංස්කාර හඳුනා ගැනීමේදීත් මම මෙතන භෞසුත භාවය සඳහා කාරණා තුනක් මතක් කරනවා මේ ආශස් ප්‍රසවාසය කියලා ඒ වෙලාවට යෝගාවචරයා හුස්මේ දිග කොට බව ගන්න රූපාරම්මණයේ වායෝ පොට්ටබ්බ ධාතුවේ දිග කොට බව කියන මූල ධර්මයේ දිගේ උපමානයේ දිගේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් නාසිකාග්‍රයේ වම් නාසිකාග්‍රයේ දකුණු නාසිකාග්‍රයේ හැපීම පිරිමැදීම දිගට සිටිනවා කෙටියට සිටිනවා ආදි වශයෙන් හැපෙන තැන අනුව විශ්ව කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යෝගාවචරය ආශ්වාස කරනකොට සීතලක් හැපෙනවා ප්‍රශ්වාස කරනකොට උණුසුමක් දැනෙනවා කියලා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස හරහා කතා කරන්නත් ඉඩ තියෙනවා. අන්නේ තුනම වළංගුයි හැබැයි යෝගාවචරය මේ තුනම තේරුම් ගන්නේ සමහර විටක සෝවන් වුණාට පස්සේ. කොහොමද සෝවන් වෙන්නේ ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. මේක දැන් මේක තියෙන්නේ විචිත්‍රත්වයේ සඳහා. ඒ නිසා යෝගාවචරය මේ කියන කාය සංස්කාර සංසිඳ වීම හුස්මේ කෙටි බව හරහා කියන්න පුළුවන්. නාසිකාග්‍රේ දැනිච්ච ඇපිච්ච ගතිය නැතිවීම හරහා කියන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස නැති වුණා කියන කරා යන්න පුළුවන්. මම මේ තුන්වෙනි කාරණා නැවත කියනවා. මේකේ තියෙන වටිනාකම නිසා ආස්වාස් ප්‍රසවාසය හොඳට දකිමින් හිටපු කෙනා ආස්වාස් ප්‍රසවාස දෙකේ සම ලකුණු දකිනකොට නොදැක්කා වගේ හිත මායක මේ කළු පාට මේ සුදු පාට මේ උෂ්ණ මේ සීතල මේ දිග මේ කෙටි කික ගියේක අන්තිමට සම වෙනකොට මේකත් උණුසුම් සීතලයි අරකත් උණුසුම් සීතලයි අරකට පිරිමැදීමක් මේකට පිරිමැදීමක් වෙනකොට කාය සංස්කාරයේ සංසිඳීමට යනකොට හිත කියවන්නේ හුස්ම නැතුණා කියන. මෙතන තමයි යෝගාචර හුඟක්ම සංවේදීව තේරුම් ගන්න ඕනේ. ඇත්තටම නම් මම කියනවා යෝගාවචරය නෙවෙයි කමඨාන් සුද්ධ කරන එක නම් සංවේදීව තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත නැත්නම් යෝගාචර රොත්තම අමාරුයි. ආන්නේ මේ විදිහට කාය සංස්කාර සංසිඳව ගන්න පුළුවන් වුණොත් විතරක් දෙවෙනි චතුස්කයේදී සර්වචනාංශ ආනපාන සති සූත්‍රයේදී චිත්ත සංඛාර කියන පදේ හඳුන්වලා දෙනවා. නමුත් අටුවාචාර්යනාංශලා ප්‍රශ්න කරනවා වැදගත් ප්‍රශ්නයක්. මේ කාය සංඛාර චිත්ත සංඛාර දෙක පමණක් ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරට වචී සංකාර සඳහන් කරන්නේ වචී සංකාර කියන විතක්ක ਵਿਚාර දෙක සඳහන් කරන්නේ ඒ ඇයි මේ මේ සංස්කාර ගැන කතා කරන තුනටම සමාන වටිනාකමක් තියෙන. ඒක විස්තර කරන්න ගියාම කියන්නේ ආස්වාද ප්‍රසවාස සියුම් වෙනකන් ඕලාරික ආශ්වාස සියුම් වෙනකන් විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා සියුම් විතක්කේ සියුම් ආශ්වාසයෙන් අතිසියුම් තත්ත්වයට යනකොට එතනදීම විතක්ක ਵਿਚාර හැලෙනවා විතක්ක ਵਿਚාර එතන හැලෙන්නේ නැති වුණොත් මිනේ කිරීම නතර නොකළොත් ඒක භාවනාවට බාධා වෙනවා ඒක නිසා කාය සංස්කාර සංසිඳනකොට කාය සංස්කාරගේ සංසිඳීම સમાપ્ત වෙන්න නම් ඊට කලින් වචී සංස්කාර නතර වෙලා තියෙනවා අන්නේ වචී සංස්කාර කොතෙක් තරකම් කරන්න ඕනේද කොතෙන්ද නතර වෙනවද කියන එක මම හිතන්නේ කමඨාන් සුද්ධ කිරීමේදී මෙනෙහි කිරීම සම්බන්ධ දෙන උපදේශවලදී මුදුවට සැලකිලිෙන් අහගෙන හිටියොත් නැත්නම් සැලකිලිෙන් තමයි භාවනා කරන හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මුලින් මුලින් ආස්වාස් ප්‍රසවාසයට හිත බඳින්න සතිය පිහිටවන්න ආස්වාස් ප්‍රසවාස මෙනෙහි කරන්න මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය එහෙම නැත්නම් මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා එහෙම නැත්නම් මේ ගන්නවා මේ හෙලනවා කිය. නමුත් මේව කරගෙන කරගෙන යනකොට එනේන ආශ්වාසය එනේන ප්‍රශ්වාසය දැක දැනගන්න පුළුවන් මෙනේ නොකරත් දැනගන්න පුළුවන් වෙනකොට යෝගාවචරය දැනගන්න ඕනේ දැන් ටිකක් මෙනේ නොකර මේක කිරීමෙන් නින්දට වටා ගන්න නැතුව අවදි භාවයේ නඩත්තු කරන්න පුළුවන් වෙයිද කියලා. කල්ැතුව විතක්ක ਵਿਚාර නතර කරුවොත් නින්දට වැටෙන්නේ ඉතින්. ඕනෑමට වැඩි විතක්ක ਵਿਚාර කෙරුවොත් සත්‍ය සමාධි දෙක හැල හැප්පෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හරියට ඒක වාහනයක් ස්ටාර්ට් කළා ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන තැන කද්දාකක් පොතක ලියන්න බෑ. වාහනේ නැතර කළා තියෙන කන්දක නම්, පැන්නක නම්, පල්ලමක නම්, සෙනග අඩු නම්, සෙනග වැඩි නම් ඒ අනුව ඕනේ ගියර් එක තේරුම් ගන්න. හරියට ඒ වගේ කොතෙක් තුරට යනකම් මෙනෙහි කරනවාද කරනවා නම් කොතෙක් කොතනදී මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද කියන එක අන්තිම සංවේදී. ඒක මේ පිළිබඳව විස්තර කතා කරන්නේ බුදුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. ඒ පිම්බි මහැකිලිම සම්බන්ධ කරලා උගන්වන්නේ. ඒ තමයි පිම්බි නැහැකිලිම වෙනස තියෙන තාක්කල් ඒ දෙක වෙන් කර දැන ගැනීම ආසාව තියෙනවා නම් පිම්බි හැකිලිම වෙන් වෙන් වශයෙන් බිනේ කරන්න කියලා මේ පිම්බෙනවා මේ හැකිලෙනවා. එතකොට මේ පිම්බෙනවා කියන එක පිම්බෙනවා කියන වචනෙන් තොර අතිරේක විශේෂණ පද වලින් කියන්න උත්සාහ ගැනීම තුළ හරහා තමයි භාවනා විචිත්‍රත්වය මතුවේ. පිම්බෙනවා කියන්නේ තදවීමක්. පිම්බෙනවා කියන්නේ උඩට යෑමක්. පිම්බීමක් කියලා කියන්නේ කම්පනයක්. කම්පණයක පිම්බීමක් ආදි වශයෙන් දන්නවනේ අහගෙන ඉන්නකොට හොඳටම තේරෙනවා මේ මිනිසයා කතා කරන්නේ අද්දුටුවක් කියලා. එයා පිම්බෙනකොට පිම්බෙන බව දන්නවයි කිව්වොත් ඒ කියන්නේ මස් නැහැ. නිකන් හමයි ඇටයි විතරයි බිස්නස් එක යන්නේ. ඒ ඕජාවෙ ඉන්න නම් පිම්බීමේ විස්තර එන්න ඕනේ. ඒකට හැකිලෙනවා කියනකොටත් මේක හැල්ලු වෙනවා, පැතිරලා යනවා, මේ පාත් වෙනවා නානා ප්‍රකම වලින් කියනවනම් පිම්බීම හැකිලිම හොඳට වෙන් කරලා කැඳේ කලපිර වගේ දකින්න පුළුවන්. අන්න ඒකට ආධාරයක් වෙනවා පිම්බෙන වෙලාවෙ පිම්බෙනවා කරනවා. හැකිනවා හැකිනවා කියනවනම්. නමුත් එහෙම කරගෙන කරන යනකොට යෝගාචරයට හීන් උලේ පිම්බීම හැකිලිම සම වෙන්න පටන් ගන්නවා. සමයට පටන් ගත්තට පස්සේ මෙනෙහි කිරීම නන්නත්තර වෙනවා. සෙනෙහි කිරීම පොළාපයින්නවා සර්වඥාන්සේ පාවිච්චි කරන වචනේ පච්චුදාවත්තන්ති කිය. පච්චුදාවත්තන්ති කියන එකේ බුරුම ස්වාමීන් වහන්සේලා විතර කරන්නේ විතක්ක ਵਿਚාරයේ වැඩ කරන තාකල් අහුම්කම් දෙන තාකල් මැටි කුලියකින් කටුමැටි පිටියකට ගැහුවාගේ මැටි කුලිය බදලා අල්ලනවා. ගහන ගහන මැටි පාර කටුමැටි පිටියට අල්ලනවා. එහෙම නැත්නම් හිතන්න කටුමැටි පිටියට කොල්ල කුලියකින් ගහනවා කියලා. 탁 ගාලා අල්ලනවා. නමුත් එක තැනකට ගියාට පස්සේ ඒ කරන මෙනෙහි කිරීම රබර් බෝලකින් ගලකට ගැහුවාගේ පොළපයින් ගන්නවා. මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. ආන මේ තැන තමන්ට හසුරුව ගන්න බැරි නම් අඩු ගන්න ඒක කමඨා සුද්ධ කරන කියන්න පුළුවන් නම් යෝගාවචරයට ඒ කියන්නේ යෝගාවචරයේ මනස අවදි මනස උච්චන්න යාසන්නයි මේක කියන කෙනෙක් මම තාම කවදාකවත් මගේ මේ අවුරුදු 30 ජීවිත කාලය තුළ කවුරුත් කරන්නේ නැහැ කාටවත් ඒක කිව යුත්තක් වශයෙන් වැටහෙන්නෙත් නැහැ කියන්නෙත් නැහැ මම මෙතෙන්ට යනකම් මෙනේ කරා ඊට පස්සේ මෙනේ කරන්න ගියාම ඒක මම බරක් ඒක කරදරයක් කියන එක කියවෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ මම කම්මැලිකම නිසා මෙනේ කරන්න නැතුව ඇති ඒ නිසා මෙනේ කළ යුත්ත නොකරනවා ඉන්න වෙති කියලා මේ විතක්ක ਵਿਚාරයාගේ නිසි වෙලාවේ හැලෙන ගතිය ධර්මයක් විදිහට දකින්නේ මේකට උදාහරණයක් කියන්න තියෙන්නේ ගහක අඹ හැදිච්චාම හැදිච්චාම ඒ ගහ අර කොළ රකින්නට වැඩිය මල් රකින්නට වැඩිය බුබුල් රකින්නට වැඩිය අඹගිඩිය රැකගන්න নানা ප්‍රකාර ස්වභාවික ක්‍රම යොදනවා. නමුත් ගහ ගහ gediya විලිකුන් වෙලා ඇටේ මේරුවාට පස්සේ ගහ විසීම gediya කපලා දානවා. ඡේදස්තරයක් කැවිලා ගහ කපලා දානවා. කපලා දාන්නේ අර මෙතෙක් කළා හංගගෙන තියානකෝ අඹ ගෙඩිය ලේනට ලස්සන වෙන විදිහට හදලා වවුලට ලස්සන වෙන විදිහට හදලා මනුස්සයට ලස්සන විදිහට හදලා ඒ නිසා ඌ කරන්නේ ලේන අර ගෙඩිය ඇරගෙන දුවනවා කොහරි හංගන්න හංගගෙන ගන්න. ඒතකොට ගහට ඕනේ කටයුතු සිද්ධ වෙනවා. Tamange ගහ මුලින් වෙන තැනකට අඹ ඇටේ යනවා. වවුල මේක කටේ තියාන ඈතට යනවා. ඈතට ගිහිල්ලා හැංගිලා කනකොට කාලා ගෙඩිය ඇටෙවිම දාපුවම වරචාරණේ බීම සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට මෙච්චර වටිනා අවසසයෙන් රකපු අඹ ගෙඩිය ඒ ගහේම චේතස්තරකින් කපලා දාන්නේ gediya මේරුවට පස්සේ. gediya ඇටේ බීජ ශක්තිය ඇති වුණාට පස්සේ. ආන් ඒ වගේ තමයි මේ විතක්ක ਵਿਚාර දෙක යම් තාක් සතිය සමාධිය වඩනවාද ඒ තාක්කල් ඒගොල්ලෝ රාජකාරී කරනවා. සතිය සමාධිය ආවට පස්සේ අවුන්න වැඩි බාරගත් අපි යන්නම් කියලා කියනවා ඒ තරහ වෙලා නෙවෙයි. ඒගොල්ලන්ගේ කෘත්‍යමාරයි. ආන්න ඒක දැනගත්තා නම් යෝගාවචරයට මේ මෙනෙහි කිරීම අල්ලන්නේ නැති තැනට ආව කෙනක දැනගත්තා නම් ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා